අපේ අරුණධර්ම ස්වාමීන් වහන්සේ අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් අපි ඉගෙන ගන්න කාලෙදී අපිට ගුරුවරු කියනවා හොඳට සිහියෙන් අහගෙන ඉඳ ඉගෙන ගන්න දේවල් නැත්නම් ඔයගලන්ට මතක හිටින්නේ නැහැ කියලා කියනවා ඊට පස්සේ අපි තව කියනවා හොඳට ඉගෙන ගන්න ළමයිට කියනවා එයාලට නම් හොඳ සිහියෙන් සිහියක් තියෙනවා මේවා ඉගෙන ගන්න කියලා අපි මේ වගේ වචනය ඒ පොඩි කාලේ නම් භාවිතා කරනවා ස්වාමීන් වහන්සේ එතකොට සායනාස අද ඔබ වහන්සේ කියපු දේශනාවත් එක්ක මට හිතුණ දෙයක් තමයි අපි එහෙම සිහිය කියලා එතන අපි භාවිතා කරාට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සිහියේ කියලා කියන්නේ මේ කුසල අරමුණේ අපේ හිත පවත්ව ගන්න පුළුවන් ශක්තියක් ඇති කරලා දෙන ස්වභාවයක් කියලා. එතකොට සානස අපි අර අර මේ ඉගෙන ගන්න කාලේ මේ කියපු ඒ සිහියෙන් අහන් ඉන්න කියන එකට මේකේ පොඩි හරි සම්බන්ධතාවයක් තියෙනවද කොහොමද කියලා දැනගන්න කැමතියි සානස. ඔව් ඇත්තටම සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒ සම්බන්ධයේ වෙනසක් වෙනස්කම් තියෙනවා. අද දැන් අපි මෙතනදී නැවත නැවත සිහිපත් කළා මේ මේ බෝධිපාක්ෂික ධර්මයක් හැටියට මේවා ක්‍රියාත්මක වෙද්දී විමුක්තියට අදාළ දැක්මකින් තමයි මේ සිහිය මෙහෙවන්නේ. ඒ කියන්නේ විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, නිරෝධ නිස්සිත, වස්සග්ග පරිණාමී කියන ගුණාංගයන්ගෙන් යුක්තව තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි අර ඉගෙන ගන්න කාලෙදී අපට සතිපට්ඨාන සහ සති ඉන්ද්‍රිය කියන මෙන්න මේ ගති ලක්ෂණ ඒවා නිවනට උපකාර කරනවා වගේම අපට ලෞකික පැවැත්මටත් විශේෂ උපකාරක ධර්ම. එතකොට සතිපට්ඨාන වශයෙන් අපිට දැන් යම් කාරණයක් කය ගැන දැන් මෙතන සතිපට්ඨානයේදී විශේෂයෙන්ම කායानुපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන වශයෙන් දක්වන්නේ තමන්ගේ පංචස්කන්ධය සම්බන්ධ කාරණා තමයි ප්‍රධාන වශයෙන්. කොට අජ්ජත් බහිද්ද කියලා දෙපැත්තටම ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රධාන වශයෙන් තමන්ව මූලික කරගෙන තමයි අපි ප්‍රබල කරන්නේ. ඒතර ධර්මානුපස්සන ගත්තන් පස්සේ එතන ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් එහෙම මෙනෙහි කරනකොට එතන අභ්‍යන්තර බාහිර කියන දෙකම ඒක ඇතුළෙම කෙලින්ම තියෙනවා. ඊළඟට චතුසත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට ඒක වඩා පුළුල්. එතකොට අර ඉගෙන ගන්න කාලෙදී අපි යමක් දිහා බලනකොට ඒකට අදාළ විවිධ පැති විමර්ශනය කරලා දකින්න. දැන් ගුරුවරයෙක් අපිට යම්කිසි පාඩමක් කියලා දෙනකොට ඒකම කාරණයට අදාළ විවිධ කරුණු අපට සිහිපත් කරලා දෙනවා මේක මෙහෙමයි මේ විදිහට බලන්න පුළුවන් මේක දිහා මෙහෙමත් බලන්න පුළුවන්. එතකොට අන්නේ හැම පැත්ත එකක් අපි බලන්න හරියට උත්සාහ උත්සාහ කළොත් තමයි ශිෂ්‍යයාට ඒ සම්බන්ධ හොඳ සම්පජඤ්ඤයක් හොඳ හොඳ අවබෝධයක් හොඳ ප්‍රඥාවක් අවදි වෙන්නේ. ඉතින් ඒ ඒ ප්‍රඥාව අවදි කරගන්න නම් අර ගුරුවරයා කියන අර හැම සාධකයක් ඔස්සේම ඒ දිහා බලන්න උත්සාහ කරන්න. ඊළඟට එහෙම විවිධ පැතිවලින් ඒ දිහා බැලුවොත් තමයි ශිෂ්‍යයාට පස්සේ කාලෙක නැවත විභාගයට මේක ප්‍රශ්නයක් හැටියට අහනකොට අර කියා දීපු විදිහට නෙමෙයි විභාගෙදී අහන්නේ. ඒ අහනකොට අර විවිධ පැතිවලින් මේ දිහා බලලා තියනවා නම් තමයි වහාම මේ අහන විදිහට යෝග්‍ය ආකාරයෙන් අර කරුණු ටික ගොනු කරලා මෙතන ඉදිරිපත් කරන්න යොමු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට අර චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා කියන මේ සති ඉන්ද්‍රිය ගති ලක්ෂණ එතනට ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි ඒ ප්‍රයෝජනවත් කරගන්න එතනදී විමුක්තිය ඉලක්ක කොටගෙන නෙමෙයි අර තමන්ට අදාළ විෂය සම්බන්ධව තමන් අහපු දේ කියපු දේ හිතපු දේ තමන්ට මනවින් ගොනු කරගන්න ඒක උදව්වක් වෙනවා. ඒ නිසා ඒ සතිපට්ඨාන සහ සති ඉන්ද්‍රිය පිළිබඳව දැක්කූ කාරණා අර අධ්‍යාපනයේ ලබන කාලයේ කියන සිහිය කියන එකට ඒවා ගොඩක් සමීපයි. ඒ ගුණාංග එතනට අවශ්‍යයි. අර සති බලය ඊළඟට සති බොජ්ජත්ය සති මාර්ගාංගයේ හැටියට දක්වපු කාරණා ඍජුවම නිවනට. ඒවා ඍජුවම නිවනට. මේ තවර දැන් මෙතන සතිපට්ඨාන සහ සති ඉන්ද්‍රිය ගැන කියනකොට ඒවත් නිවනට තමයි දැන් මේ අපි කතා කරන්නේ. හැබැයි ඒ කියන ගුණාංග ලෞකික පරමාර්ථ සාධනය කරගන්නා සතිය සඳහා ඒ ගුණාංග යම් සාධාරණව භාවිතා කළ හැකි ස්වરૂපයක් තියෙනවා. ඒ නිසා ඒ ගුරුවරු අපට සිහියෙන් අහගෙන ඉන්න කියලා කියන්නේ සිහිය ගැන තමයි. හැබැයි ගුරුවරයා හරියට තේරුම් අරගෙන තියනවද නැද්ද දන්නේ සිහිය කියන්නේ මොකද්ද කියලා. ශිෂ්‍යයාට හරියට වැටහෙනවද නැද්ද දන්නේ නැහැ සිහිය කියන්නේ මොකද්ද කියලා. කොහොම හරි පාරම්පරිකව ඒ ඇවිත් තියෙන කාරණය નિවරදී එතනටත් සිහිය තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා එහි යම් සම්බන්ධයක් තියෙනවා. හරක මතු කරපේක හොඳයි මොකද ඒවත් අපිට ඇත්තටම උදව් වෙනවා කොහොමද මේ සිහියේ යම් යම් අවස්ථා ඒ කියන්නේ විමුක්ති ඉලක්ක කොටගෙන වගේම ලෞකික ජීවිතෙත් අපිට සිහිය ක්‍රියාත්මක වෙන අවස්ථා හැම විටම අපිට ප්‍රයෝජනවත් වෙනවනේ අවශ්‍ය වෙනවනේ ඒ වෙනස අපි තේරුම් ගත යුතුයි අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස ඒ කාරණාවත් මට ටිකක් සඳහන් කරන්න ඕනකම තිබුණා අද යුගයක් හැටියට දැන් අපේ බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මාර්ගයේ දේශනා කරද්දී ලෞකික ජීවිතය සාර්ථක කරගැනීමේ ක්‍රමවේදය සනිකරම ප්‍රතික්ෂේප කරලා නෙවෙයි මේ ලෝකෝත්තර මාර්ගයේ ප්‍රතිමාර්ගයේ දේශනා කරන්නේ. මේ අපිට හොඳට තේරෙනවා මහා චත්තාරිසික සූත්‍ර දේශනාව ලස්සනට දෙපැත්තට බෙදෙනවා මේක. සාසවා පුණ්‍ය භාගියා උපදිවේපක්ඛා කියන කාරණා ටිකත් එක්කලා ඔය ලෞකික කාරණාව අර්ථිසයින්ම හොඳට සාර්ථක කරගන්න වැඩසටහන තියෙනවා එතන. එතකොට ඒකත් එක්කම තමයි ලෝකෝත්තරයට මේක නැඹුරු කරගන්න අපි ක්‍රමානුකූල භාවයකට යන්න ඕනේ. ඉතින් අපේ ඇත්තටම මේ විදිහට බෙද බෙදා පෙන්වා දීමේදී අපි අපේ පුංචි පාසල් දූ දරු පුතාලව සිහිපත් කරන්නම ඕනේ. ඒ අයට මේ ධර්මය නිකන් නීරස කරලා එයාලට කිසි දෙයක් මේකේ ගණ්ඩ නැති දෙයක් බවට පත් වෙලා මේ යන වැරදි ආදර්ශය එයාලට ලැබෙන්න හොඳ නැහැ. එයාලට මේ ධහමක් ශ්‍රවණය කිරීමෙන් ලැබෙන මහා අනර්ග වූ ස්වභාවයක් එයාලගේ අධ්‍යාපනයට යොමු කරගත හැකියාව තියෙනවා කියන පණිවිඩේ එයාලට ලැබුණොත් එයාලා මේ බණ ටික අහනකොට එයාලගේ ජීවිතේ පාඩම් ටික හොඳට ඉගෙන ගන්න, ස්ටඩි කරන්න. හොඳට මේක සිත ධාරණය කරගන්න. ඒ සිහිය සකස් කර ගැනීම මොනතරම් වටිනවද කියලා අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. පුංචි කාලේ ඉඳලා දරුවෙක් මේ පැත්තට යොමු වුණොත් එයාගේ ජීවිතේ එක පැත්තකින් ඔය අනවශ්‍ය දේවල් වලට පැටලෙන එකත් අඩු වෙනවා. අනිත් පැත්තෙන් එයාට හොඳ ධාරණ ශක්තියක්, මතක ශක්තියක්, ආවර්ජන කුසලතාවයක් එයාට ඇති වෙනවා විභාග කරුණු දෙවහන්සේ හරි මතක් කරා වගේ. ඒ කරුණ එක්ක අර වෙනස්ම ආකාරයකින් අහන ගැටලුව මෙහා ෂණයෙන් වටහා ගන්නවා. මේ සතිය හොඳට වැඩිලා තියෙන කෙනා. එතකොට ඒක නිසා යට හැකියාව තියෙන පුළුල් ගැටලු ප්‍රශ්න සමහර වෙලාවට බොහෝම සරල මට්ටමකින් එයාට ප්‍රවේශ වෙනකොටම උත්තරේ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක මම දකිනවා අනිත් පසු කාලීනව මෙයා ලෝකෝත්තර පැත්තට නැඹුරු වෙනකොට සමහර තැන් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් ඒ ඒ වගේ ස්වභාවයකින් මම මගේ විෂයන් ටික පුංචි කාලේ අධ්‍යයනය කරපු නිසා ඒ හැම දෙයකම තියෙන අර සරලභාවයකින් මේ ගැඹුරු දර්ශනය මතු කරගන්නත් අපිට අවස්ථාව ලැබෙන අවස්ථා නැතුවම නෙවෙයි සවනංශ. ඒක හැමෝටම අපිට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. දැන් උසස් පෙළ එහෙම පාඩමක් තියෙනවා සංකරණ හා සංයෝජන කියලා පාඩමක්. එතකොට ඒකේ තියෙන්නේ මේ සකස් වෙන ආකාර සහ සංයෝජනය වෙන ආකාර. එතකොට ඒ පිළිබඳ මූලික ගණිතමය ක්‍රමයකින් ගණන් හදලා ඒක ගන්න පුළුවන් විදිහක් තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල සංස්කාර කොටස දැන් සංකාර ලක්ෂණ විකාර සංකාර විකාර ලක්ෂණ වහන්සේ දරිදා පෙන්ලා දුන්නා මේ අර දේශනාවකදී මේ ප්‍රඥාවේ විශේෂ ඒ කියන්නේ ඒකට මොකද්ද කිව්වේ ධනත වචනයක් කිව්වා මේ බුදුරජාණන්සේගේ මේ ඒ ಗುಣ ටික දකිනවයි ප්‍රඥාව තුල. එතකොට ඒ ශක්තිය ලැබෙනවා අර ටිකක් අර මේ සංස්කාර පාඩමකට කෙලින්ම ඍජුව තේරෙන්නේ නැති වුණාට අර ඉගෙන ගන්න කාලෙදී හැබැයි සිහියෙන් ඉගෙනගෙන සිහියෙන් හොඳට වැඩ කරලා තියෙන කෙනාට පස්සේ මේ කොටස් අපි අධ්‍යයනය කරනකොට සරලව වැටහෙන්නත් ස්වාමීන් වහන්සේ මේ මන පුතාලා දූලා තේරුම් ගන්න ඕනේ පස්සේ කාලෙක උනත් ඒ ධර්මය අවබෝධ කරගන්න වලට සුදුසුකමක් වඩටපත් වෙනවා කියලා මට හැඟීමක් තියෙනවා සන්නන්ස ඒක හරි අපතර දෙකක් වටිනවා දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ අපිට පේනවනේ යම් යම් වෙනත් පැතිවල. ඒ කියන්නේ අපි හිතමු දැන් ගොවියා ගොවි කර්මය තුළ දීර්ඝ කාලයක් යෙදලා ඉන්නේ. ගොවි කර්මයේ යෙදුණු තැනට ඒ තමන් කරපු පිළිබඳව සිහි කම්පනාවෙන් සති සම්පජඤ්ඤයෙන් සිහියෙන් සහ නුවණින් හරියට කරලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේට ඒක තුලින්ම මේ ධර්ම මාර්ගයේ විවරණය කරන්නට අවස්ථාවක් හදාගන්න. ඒ චුල්ලපන්තක සම්තුරවන්ට උනත් අර රජෝහරණම් රජෝහරණම් කියලා රෙදිකඩ පිරිමදින්න දුන්නේ සාංශාරික අත්දැකීමක් පාදක කොටගෙන. කොට ආත්ම බොහෝ ගණනක රජකම් කරන කාලේ උතුන්න පළඳිනකොට නලල් පටේ හැටියට ගැට ගහපු ඒ සුදු රෙදිකඩේ තිබිච්ච දාඩිය පැල්ලම එතකොට ඒක උදේහම්ස දකිනකොට ඒ පිළිබඳව යම් සති සම්පජඤ්ඤයක් උපන්නා. එතකොට ඒදා ඒ ග්‍රහණය කරගත්තු කාරණය තමයි අවසාන භවයේ උන්වහන්සේට ධර්මඥානය අවදි කරන්න පදනම ඒ නිසා ලෞකික වශයෙන් යමක් දිහා අපිට සිහියෙන් බලන්න පුළුවන් නම් ඒකත් ලෝකෝත්තර தත්ත්වය උදව ගන්නට උදව්වක් වෙනවා. ඉතින් ඒ නිසා පාසල් යන ශිෂ්‍ය දරුවන්ට පවා සිහිය ඉතාමත්ම වැදගත් වෙනවා. නමුත් අද හැබැයි තව එක පැත්තක ගැටලුවකුත් තියෙනවා. ඒ තමයි ඒ දරුවන්ට සමහර වෙලාවට සිහිය ගැන කියා දෙනකොට මේකේ ලෝකෝත්තර පැත්තක් තියනවා කියන එක සම්පූර්ණයෙන් අමතක කරලා ඒක වහලා දාලම අර පැත්ත කියා දීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. ඉතින් ඒක එච්චර හොඳ තත්ත්වයක් කියලා අපි දකින්නේ නැහැ. අපි දරුවන්ට ලෝකෝත්තර පැත්ත දරුවන්ට කිව්වට තේරෙන්නේ නැහැ. හැබැයි අපි දරුවන්ට කියා දෙන්න ඕන මේ සතියේ එහෙම පැත්තක් තියෙනවා. එතකොට ඒක නිවන් දකින්නට යන කෙනෙක් විසින් පුහුණු කරන්න ඕන. නමුත් ඔයගොල්ලන්ට මේ මූලික සිහිය, මූලික කාරණා ටික අධ්‍යාපනය සඳහා ගතගත් වෙනවා. ඒ නිසා ඒ ටික හරියට ප්‍රගුණ කරන්, ඒ ටික ප්‍රගුණ කරගත්තට පස්සේ ඒක අර ලෝකෝත්තර தත්ත්වයට පමුණුවා ගන්නටත් උපකාර වෙනවා කියන ඒ ඒ දැනුවත් කිරීමත් දරුවන්ට විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද එහෙම වුණොත් තමයි කවදා හරි ඒගොල්ලන්ට මේක ඉදිරි පියවරකට යන්නට උදව්වක් වෙන්නේ. අපි යමක් පෙන්නලා මේක මෙච්චරයි කියලා වහලා තිබ්බොත් එහෙම ඒ ඒක ඉගෙන ගන්න එහෙම නැත්නම් ඒක හඳුනා ගන්න තැනත්තාට ඉන් ඉදිරියට යන්නට සිතුවිලි පහළ වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. ඉතින් අන්න ඒ නිසා දරුවෙකුට හැම දෙයක්ම දෙන්නට බෑ. දරුවාට ඔරොත්තු දෙන ප්‍රමාණයෙන් සරලව අපි යමක් දෙන්නට ඕනේ. ඒක හරි, ඒක නිවැරදි. ඒතොර ඒ සරලව දෙනකොට අපි යාට යම් සිහි කැදවීමක් කරලා තියෙන්නට තියන්නට වටිනවා. මේක තව ගොඩක් පැති තියෙනවා. ඒකෙන් එක කොටසක්, එක පැත්තක් ඔයගොල්ලන්ගේ අධ්‍යාපනයට අදාළ කොටස විතරයි මේ කියා දෙන්නේ කියලා කිව්වහම ඒ තුලම ඒ දරුවා තුල යම්කිසි කුතුහලයක් අපිට හදලා තියන්නට පුළුවන් මේකේ තවත් පැති තියනවලු ඒ පැතිත් හොයන්නට ඕනේ දැන් බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමය පාවිච්චි කරනවා කවුද සිගාල ගෘහපතියට සිගාල ගෘහපතිය සදිසා නමස්කාරය කරමින් ඉන්නේ බුදුරජාණන් වහන්සේ ඒක අගය කරනවා ඒක අගය කරලා හැබැයි තථාගතයන් වහන්සේ පොඩි කුතුහලයක් ඇති කරනවා තරුණයා තුළ ආරවිනේහි සදිසා නමස්කාරය ඔය විදිහට නෙමෙයි. ඔයිට වඩා වෙනස්. දැන් එතකොට අර අර තරුණයාට විමසන්න ඕනකමක් එනවා ඒ ආර්ය විනයේ තියෙන සදිසා නමස්කාරය මොකද්ද මට තාත්තා කියා දීපු සදිසා නමස්කාරය තමයි දැන් මම මේ පුහුණු කරන්නේ එතකොට දැන් මේ බුදුහාමුදුරෝ දේශනා කරනවා තවත් එකක් තියෙනවලු ඊට වඩා වෙනස් එකක් ඒ මොකද්ද කියලා අර තරුණයාට යම් උනන්දුවක් ඇති වෙනවා ඒක විමසන්න. ඉතින් ඒ නිසා දරුවන්ට අපි ඒ දරුවන්ගේට ඔරොත්තු දෙන මට්ටමින් යමක් කියා දෙන්නට ඕන. හැබැයි ඊට එහාට ඒ දරුවා තුළ විමසිලිමත් බව සම්පජඤ්ඤය අවදි කරන්න පොඩි කුතුහලයක් ඇති කරලා තිබීමත් විශේෂයෙන් වැදගත් වෙනවා. ඒවා මේ ධර්ම සංනිවේදනය පිළිබඳ ඉතාමත්ම වැදගත් අවස්ථා. අපිට හැමදේම දෙන්න බැරි තැනකදී අපි කොහොමද ඒ ඔහු විසින්ම ඒ ටික සොයාගෙන යන තැනට තොලඹවන්න මෙහෙවන්න දැන් අපි අර මීට පෙරත් කියලා තියෙන උදාහරණයක් හැටියට අර අපි දන්නා තරුණ යුවලක් ඒගොල්ලෝ ගොඩක් ධර්මය අසුරු කරනවා එතකොට පොඩි පොඩි පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්නවා පිරිමි දරුවෝ ඉතින් ඒගොල්ලෝ විවිධ ප්‍රශ්න අහනවා කොට අර අම්මයි තාත්තයි කවමදාකවත් ඒ දරුවන්ට බොරු උත්තර කියන්න යන්නේ ඒගොල්ලෝ කියන්නේ හම්දුනේ අපි ඒ වෙලාව දැන් දරුවන්ට යහනයි මට ඔක්කොම ඇත්ත කියන්න බෑ. ඒක කිව්වට තේරෙන්නේ නැහැ. සමහර දේවල් කියන්න සුදුසුත් නැහැ. එතකොට නමුත් දැන් දරුවට බොරුවක් කියලා වහලා තිබ්බොත් එහෙම ඒ දරුවා යම් කිසි දවසක ඇත්ත දැනගන්නකොට අම්මා තාත්තා පිළිබඳව ඒගොල්ලන්ට තියෙන විශ්වාසය කඩ වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒ නිසා ඒ දරුවන්ට බොරු කියා දෙන්නේ නැහැ. ඒ වගේම ඇත්ත කිව යුතු ප්‍රමාණය මොකක්ද කියලා තේරුම් අරගෙන දරුවට අවශ්‍ය ප්‍රමාණය ඒ කාරණේ පැහැදිලි කරලා දෙනවා. ඒත් එක්කලා පොඩි කුතුහලයක් පොඩි ඉඟියක් තියනවා අර ධර්මය පිළිබඳව සොයන්න විමසන්න දැනගන්න. ඒකට උදාහරණයක් ඇටියට ගත්තොත් එක් අවස්ථාවක ඒ පොඩි දරුවෝ දෙන්නට ඒ තාත්තා සරුංගල් දෙකක් හදලා දෙනවා. එතකොට තාත්තත් එක්ක එකතු වෙලා නිවාඩු දවසක දැන් සරුංගල් අරිනවා. එක සරුංගලයක් කැඩිලා යනවා. එතකොට දැන් අර පොඩි දරුවා අඬනවා. අඬනකොට අනිත් තාත්තලා කියන විදිහට මේ තාත්තා කියන පුතා අඬන්න එපා මම තව සරුංගලයක් හදලා දෙන්න. දැන් ඒත් එක්කලා පොඩි ධර්මයේ පිළිබඳ ඉඟි කිරීමකුත් කරනවා. මොකද්ද? පුතාට මම තව සරුංගලයක් හදලා දෙන්න. හැබැයි ඒවා මතක තියාගන්න. ඒකත් ඔයාට කවදා හරි නැති වෙනවා. ඔය මේ සරුංගලේ නැති වුණා වගේම ඔයාට ඒකත් කවදා හරි නැති වෙනවා. එතකොට දැන් මේ දරුවට අර ලොකු අනිත්‍ය දර්ශනයක් දැනෙන්නේ නෑ. තාම මොන්ටිසෝරියෝ හෝ එක වසරේ වගේ දරුවා ඉන්නේ. හැබැයි දැන් ඒ දරුවට මේ තාත්තා කියන කතාව තේරෙනවා. මොකද්ද? මට දැන් එක සරුංගලයක් හදලා දුන්නා. ඒක මට නැති වුණා. තවත් සරුංගලයක් තාත්තා හදලා දෙනවලු මට. ඒකත් මේ විදිහටම නැති වෙනවා. එතකොට දෙවැනි අවස්ථාවේදී ඒ දරුවට සරුංගලේ නැති වෙනකොට අර මුල් අවස්ථාවේ ඇති වෙච්ච හඬාවැළපීමට දරුවා යන්නේ නැහැ. දරුවාට තාත්තා කිව්ව කාරණේ ගැන ගැඹුරින් ටිකක් සිතන්න සොයන්න උත්සාහයක් ගන්නවා. අන්න ඒ වගේ අපිට පුංචි දරුවන්ට පුළුවන් ප්‍රමාණයට ඒ දරුවන්ට ඔරොත්තු දෙන ප්‍රමාණයට ඒ දරුවන්ට යෝග්‍ය ප්‍රමාණයට අපි කාරණා එතනට උචිත විදිහට සකසලා දීම වටිනවා. හැබැයි ඒත් එක්කලා අපි දරුවන්ට යම් ඉඟිකිරීමක් තිබ්බොත් වැදගත් වෙනවා. මේකේ තව පැති තියෙනවා. ඒ පැති නෙමෙයි මේ එක පැත්තක් විතරයි මේ පෙන්වන්නේ කියන එක කියා දීලා තිබීම වැදගත් වෙනවා. ඉතින් අද අපිට පෙන්වන හුඟක් වෙලාවට පාසල්වල සතිය ගැන උගන්වන අවස්ථාවලදී එහෙම කරන්නේ නැතුව ආවරණය කරන ගතිය. ඒ කියන්නේ මේක තමයි සතිය. මෙච්චරයි සතිය. එතකොට ඒගොල්ලෝ අර දෙහි ගෙඩියක් හැන්දක් උඩ තියාගෙන යන එකක් හරි ඒ වගේ පොඩි ප්‍රාථමික දෙයක් එහෙම නැත්නම් වෙනත් ක්‍රියාවක් කරනකොට ඒක ගැන අවධානය පවත්ව ගන්න එක. හරි. ඒතකොට සතිය කියන්නේ මෙච්චරයි. එතකොට ඒක පාසල් දරුවන්ට විතරක් නෙමෙයි සමහර වෙලාවට කර්මස්ථාන වඩන යෝගාවචරය පවා එහෙම හිර වෙලා ඉන්නවා. සිහිය කියන්නේ අරමුණ අරමුණෙහි අවධානය පවත්වා ගැනීම. ඉතින් අරමුණ කෙරෙහි අවධානය පවත්වපු පමණින් සිහිය පූර්ණ වෙන්නේ නැහැ. ඒක ප්‍රාථමික එක් අවස්ථාවක් විතරයි. ඊට පස්සේ අපි ප්‍රගුණ කරන්න ඕනේ අරමුණට ප්‍රතික්‍රියා දක්වන සිතක් දකින්න. ඊට පස්සේ මේ විදිහට මේ සතිපට්ඨාන ආදී වශයෙන් විවිධ පැතිවලින් මේක මෙනෙහි කරන්න. ඉතින් ඒ නිසා අපේ හාමුදුරුවෝ සිහිපත් කරපු කාරණේ ඉතාමත්ම වැදගත් වෙනවා. දරුවන්ට ඒ දරුවන්ට යම්කිසි මඟ පෙන්වීමක් කරන්න. ඒ දරුවන්ට යෝග්‍ය මට්ටමින් අපි හොඳ මඟ පෙන්වීමක් කරන්න ඕන කොහොමද මේ දහම ඒ දරුවන්ට අධ්‍යාපන කාර්යයේදී ප්‍රයෝජනවත් වෙන්නේ කියලා ඒත් එක්ක මේ දරුවෝ තුල පොඩි කුතුහලයක් ඉඟි කිරීමක් අපි තියලා තියන්න ඕන මේ එක කොටසක් විතරයි ඔයගොල්ලන්ට වැදගත් වෙන මේකේ තවත් පැති තියෙනවා කියන එක යම් සංඥාවක් දීලා තියෙනකොට ඒගොල්ලන්ට ඒක තව ඉදිරියට අවශ්‍ය නම් වඩවන්න මේ භවයේ හරි වෙනත් භවයක හරි ඒ අයට ඒක වඩවන්නට ලොකු අනුග්‍රහයක් වෙනවා